අපේ ධර්මයට සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා කීපයක් ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් පළමු ධම් දේශනාවේදී පටකලා මෙයාට මතක ඇති සම්මා දිට්ඨිය කියනකොට කම්මස්සකතා සම්මා දිට්ඨිය සහ විපස්සනා සම්මා දිට්ඨිය කියලා මේ සම්මා දිට්ඨිය කොටස් එකකින් විස්තර කළ බව. බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීෂික සූත්‍රයේ කියන සූත්‍රයක් තියෙනවා ඒකේ මෙහෙස දක්වලා තියෙනවා. අත්තිබික්කවේ සම්මා දිට්ඨියේ ශාස්ත්‍රා පුඤ්ඤ භාග්‍ය උපදීපක්ඛා අත්තිබික්කවේ සම්මා දිට්ඨිය අරිය අනාශා ලෝකුත්තර මල්ලංග එහෙම පාඩයක් දක්වා තිබෙනවා මහණේ මේ සම්මා දිට්ඨියක් තියෙනවා පුඤ්ඤ භාග්‍ය වූ ඒ වගේම විපාක ගෙන දෙන ශක්තියක් ඇති ආශ්‍රව සහිත සම්මා දිට්ඨියක් තිබෙනවා ඒ වගේම සව සම්මාදිට්ඨිය තියෙනවා ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර වූ මාර්ගංග වූ මේ විදිහට සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකින් විස්තර කරලා තිබෙනවා එදා අපි මේ ඇයිට විපස්සනා සම්මාදිට්ඨිය කියනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා ප්‍රකාශ කළේ දෙවනුවට කියපෝ කරුණයි බුදුරජාණන් වහන්සේ දෙවනුවට විස්තර කළ කරුණයි මේ විපස්සනා සම්මාදිට්ඨියේ අපිට තවත් විග්‍රහ කරලා දක්වන්නට පුළුවන් කොටස් තිබෙනවා. යම් කිසි කෙනෙක් මේ පංචස්කන්ධ ලෝක ධර්මයන් අරගෙන මේවා අනිත්‍යය, මේවා දුක්ඛය, මේවා අනාත්මය, මේ පංචස්කන්ධ ධර්ම අසුභය, ශූන්‍යය, මේවා කෙරේ කලකිරිය යුතුය, විරාගය ඇති කරගතිය යුතුය. මේ පංචස්කන්ධ ධර්ම ඇතිවීමේ හේතු මේවායි නැතිවීමේ නැතිවීම නැති වෙන්නේ මෙලෙසින් ආදී විවිධ ආකාරයෙන් විදර්ශනා භාවනාවක නියැලීමෙන් පංචස්කන්ධයේ යථා තත්ත්වයේ දක්නා විට කෙනෙකුගේ සිත තුළ සම්මා දිට්ඨියක් ඇති වෙනවා. ඒ සම්මා දිට්ඨිය යහපත් දැක්මක්, ඒ යහපත් දැක්ම විපස්සනා සම්මා දිට්ඨිය වශයෙන් හඳුන්වනවා. මෙසේ භාවනා කරන පුද්ගලයා මේ භාවනාවේ ප්‍රතිඵල ගනිමින් මාර්ගයකට සිතපත් කර ගන්නා විට මග්ග සම්මාදිට්ඨිය කියලා ඒ අවස්ථාවේ පහළ වෙන සම්මාදිට්ඨිය හඳුන්වනවා. ඒ වගේම ඵලයකට සිතපත් වෙනකොට ඒ සෝවාන් මාර්ගය ලැබුවා නම් සෝවාන් ඵල සිත උපදවන්නට පුළුවන්. ඒ වගේම සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග ලැබුවා නම් ඒ ඵල සිත උපදව ගන්නට පුළුවන්. ඒ ඵල සිත උපදවන විට ඒදී එදෙන සම්මාදිට්ඨියට ඵල සම්මාදිට්ඨිය කියලා ප්‍රකාශ කරනවා. මේ දෙකම එකක් නෙවෙයි. මග්ග සම්මාදිට්ඨිය සහ ඵල සම්මාදිට්ඨිය අතර වෙනසක් තිබෙනවා. මග්ග සම්මාදිට්ඨිය ක්‍රියාශීලී භාවයක් තිබෙනවා තිබෙන අතරම අර ඵල සම්මාදිට්ඨියේදී සංසිඳියගේ ස්වરૂපයක් තිබෙන්නේ පටිපස්සද්ධියටපත් වූ සම්මාදිට්ඨියක් එහිදී තියෙනවා. ඊළඟට පච්චවේක්ෂණ සම්මාදිට්ඨිය කියලා කියනවා පච්චවේක්ෂා කරන මාර්ගයක් ඵලයක් ලැබුවාට පස්සේ කෙනෙකුට පච්චවේක්ෂා කරන්නට පුළුවන් නුවණින් විමසා බලන්නට පුළුවන් මොනවද නැතිවුණු කෙලෙස් තියෙන කෙලෙස් මොනවද ඒ ලැබපු මාර්ගසිත මොකක්ද ඵලසිත මොකක්ද නිර්වාණය මොකක්ද මේ ආදී වශයෙන් පච්චවේක්ෂා කරන්නට පුළුවන් මේ පච්චවේක්ෂා කරන විට පළමුවෙන්ම විපස්සනා සම්මාදිට්ඨිය ඇති වෙනවා ඊට පස්ව ඵල සම්මාදිට්ඨිය හෝ මාර්ග සම්මාදිට්ඨිය ඇති වෙනවා මේ විදිහට සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වන ආකාරයක් තිබෙනවා මේ සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වන ආකාරය වෙනත් ආර්ය අෂ්ටාංග මාර්ගයන් සංග සමග යෙදෙන ආකාරය විස්තර කරන සූත්‍රය තමයි ඔය මහා චත්තාරීෂික සූත්‍රය කියන්නේ ඒ සූත්‍රය පිළිබඳ දේශනාවක් ඉදිරියේදී අපි කරනවා. එතකොට මේ සම්මාදිට්ඨිය ගැන මන අවබෝධය මෙයාට ලබා ගන්න පුළුවන් වෙයි. ගිය වාරයේදී මේ අයට අප කේවා සමහර විට දැන් මතක තිබෙන්නට ඕන සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අහනකොට කුසල් දැනගන්නවා කුසල් මූල දැනගන්නවා අකුසල් දැනගන්නවා අකුසල් මූල දැනගන්නවා මේක දැනගැනීමෙන්ම කෙනෙකුගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා ඒ වගේම මේ ආකාරයෙන් කුසලොත් අකුසලොත් කුසල් මූලත් අකුසල් මූලත් දැනගත්තු තැනත්තා සියලුම ක්ලේශයන් දුරු කරලා රහත් භාවය ලබනවා කියන එකයි කියන්නේ ඉතින් මේ ඇයිට හිතාගෙන එන්නට කිව්වා කල්පනා කරලා බලන්නට කිව්වා මේ කුසල් සහ අකුසල් ඒ වගේම කුසල මූල සහ අකුසල් මූල දැනගත්තාට පස්ව කෙසේනම් කෙනෙකුට මාර්ගඵල ලැබලා නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙයිද කියන කරුණ. රහත් භාවය දක්වාම ලබන්නට පුළුවන්. අද අප මේදී දැන් මේ මා විස්තර කරන්නට යන්නේ ප්‍රායෝගික වශයෙන් සිදුවන ආකාරය නෙවෙයි. මොකද ප්‍රායෝගික වශයෙන් සිදුවන ආකාරය විස්තර කරනවා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සියලුම මාර්ගඵල ලැබෙන ආකාරය පිළිබඳව අතිදීර්ඝ විස්තරයක් කරන්නට වෙන අඩුමානේ පැය පහක් හතරක් පහකටත් වැඩි කාලයක් ඒ සඳහා වැය වෙනවා. නමුත් මෙතෙන්දී අද අප කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කුසල ලකුසල් දැන ගැනීම තුළින් කෙසේනම් කෙනෙකුට නිවනට සිතපත් කර ගැනීමට හැකියාව ලැබේවිද කියන කරුණයි. එතකොට මේ ඇතේදා කුසල් කියනකොට අකුසල් කියනකොට කුසල මූල කියනකොට අකුසල මූල කියනකොට කියපු කරුණ දැන් මතක් වන්නට ඕන. කුසල් කියනකොට අකුසල් කියන එක අපි පදයෙන් කතා කරනවා. අකුසල් කියනකොට කයෙන් කරන අකුසල්, සිතින් කරන අකුසල්, වචනයෙන් කරන අකුසල්. සතුම් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධය ශ්‍රීම කයෙන් කරන අකුසල්, වරු කේලම් පඩු සෝචන සම්පප්පලාපතිම වචනයෙන් කරන අකුසල්, අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය, ව්‍යාපාදේ කියන්නේ තරහව, මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දෘෂ්ටි. මේ ඔක්කොම අකුසල් වශයෙන් දක්වන්නේ. ඒකට ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත කුසල් වශයෙන් දක්වලා තිබෙනවා. කියන්නේ සතුම් මැරීමෙන් වැළකීම, බොරු කේලම් පඩු සෝචන කීමෙන් වැළකීම ආදී ඒ කයෙන් සාසිත සිතින් කරන කයින් සහ වචනයෙන් කරන වැරදි වලින් වැළකීම කුසල වශයෙන් දක්වා තිබෙන්නේ. ඒ වගේම සිතින් කරන වැරදි වලින් වැළකීම අවිද්‍යාවට විරුද්ධ එක අනවිද්‍යාව. ඒ කියන්නේ දැඩි ලෝභය නෙවෙයි. ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මය. ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි මෛත්‍රිය අව්‍යාපාදය. ඒ වගේම මිත්‍යා දිට්ඨියට විරුද්ධ එක තමයි සම්මා දිට්ඨිය. එතකොට දැන් මෙතන අකුසල පැත්තෙන් කතා කරනකොට අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියලා කතුල කරුණු තුනක් කියනවා. දැන් ඒ වගේම කුසල පැත්තේ කුසල මූල කියනකොට මේ අකුසල ගැන කතා කරනකොට අනවිජ්ජා අව්‍යාපාද සම්මාදිට්ඨිය කියලා කතා කරලා. දැන් මෙතෙන්දී මේ ඇයිට තේරෙන්නට ඕනේ මේ සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම. දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන. දුක දුක ඇතිවීමේ හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීම පිළිබඳ එදකින් නැති කිරීමේ මාර්ගය පිළිබඳ දැනීමට හේතුවට තමයි සම්මාදිට්ඨිය කියලා ඒ ආකාරයෙන් පළමුවෙන්ම විස්තර කළේ අපි. එතකොට යම් කෙනෙක් මේ සම්මාදිට්ඨිය කියන ඒ කුසල් වශයෙන් දැක්වූ ඒ අංගය හරියට කෙනෙක් අවබෝධ කරලා තියෙනවා නම් ආයෝගික වශයෙන් හරියට කෙනෙක් අත්දැකලා තියෙනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මයනුයි ඒ තැනැත්තා අත්දකින්නේ. එතකොට සෝවාන් වෙන පුද්ගලයා සත්‍යයත් යම් කිසි පමණකට හෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ දකිනවා. සකදාගාමී අනාගාමී අරහත් වන පුද්ගලයෝත් ඒ මාර්ගයේ මට්ටමට අනුව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරනවා. ඒතකොට යම් කිසි කෙනෙක් මේ සම්මාදිට්ඨිය හරියට අවබෝධ කරගත්තා නම් දැක්කා නම් ඔය කියන සෑම මාර්ගඵලයක්ම ලබන්නට පුළුවන්. ඉතින් මාර්ගඵලලාභයෙන් කවර මාර්ගඵලයක් ලබාගෙන හිටියත් අපි හිතමු එක එක මාර්ගඵලලාභ එක එක මාර්ගයෙන් බලන මාර්ගඵලලාභින් ඉන්නවා 100 දෙනා 100 දෙනා ගන්න කියලා. ඒකට 400 දෙනෙක් ඉන්නවා මේ 400 දෙනාගේම දැනුම් 400ක්. එකක් නෙවෙයි. ඒ අයගේ අවබෝධයන් 400ක්. ඒක නිසා හැම දිනාටම එකම ආකාරයෙන් අවබෝධ වෙනවායි කියලා හිතන්නට එපා. කොහොම වුණත් ඒ සතර මේ ආර්ය සත්‍ය හතර දක්නාට ඇත්තාට අවබෝධ කරගන්නාට නැත්තාට ඔය කියන ලද ආකාරයෙන් සියලුම මාර්ගඵල ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. සම්මා දිට්ඨියට සම්මා දිට්ඨිය හරියට අවබෝධ කර ගැනීමෙන් ඒක සිදුවන්නේ. දැන් මේකේ අකුසල පැත්තෙන් කතා කරනකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන කොටසයි කතා කළේ. අකුසල මූල කියනකොට ලෝභ, දෝෂ, මෝහ කියලා කතා කළා. කුසල මූල කියනකොට අලෝභ, දෝෂ, මෝහ කියලා පෙන්වන්න කළා. එතකොට අකුසල මූල කතා කරන විට අපි ලෝභය කියවා. ලෝභය කියන්නේ තණ්හාවට කියන වෙනත් වචනයක්. මේකට තණ්හාව කියනකොටම තේරෙන්නට තණ්හාව තමයි දුක්ඛ සමුදය සත්‍යය කියලා. යම් කිසි කෙනෙක් තණ්හාව හරියට දකිනවා නම් දුක්ඛ සමුදය සත්‍යය යොහු දකින්නේ. බුදුහාමුදුර දුක්ඛ සමුදය සත්‍ය විතර කරනකොට බොහෝ විට කතමන්ත බික්කේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ බයිකා නන්දිරාග සාගතා සත්‍ය සත්‍යාඥාන්දිනී ශේතේදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා විතර කලේ පෙන්වමු කලේ. එතකොට ලෝභය කියන්නේ තණ්හාව කියන්නේ ලෝභය කියන්නේ කාම තණ්හාවක් භව තණ්හාවක් විභව තණ්හාවක් අවරක් හරි වන්නට පුළුවන්. ඒ තණ්හාව කියන්නේ තනිකරම දුක්ඛ සමුදය සත්‍ය. එතකොට යම් කෙනෙක් මේ අකුසල මූලයේ වූ ලෝභය හරියට අවබෝධ කරගන්නවා නම් හරියට දකිනවා නම් මේකයි ලෝභය කියලා. ඒ වගේම ලෝභය ඇතිවන්නේ මේ විදිහට ලෝභ සමුදය. ලෝභය නැතිවන්නේ ලෝභ නිරෝධය මේ විදිහට. ලෝභ නිරෝධගාමිනී ප්‍රතිපදාව මේකේ කියලා හරියට අවබෝධ කරගන්නට පුළුවන් නම් එවැනි තැනට පුළුවන්කම ලැබෙනවා සෑම මාර්ගඵලයක්ම ලැබීමට. මොකද හේතුව ලෝ තණ්හාව දකිනකොට දුක්ඛ සමුදය සත්‍ය දකින්න. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා යෝ භික්ඛවේ දුක්ඛ සමුදයං පස්සතේ දුක්ඛංච සෝපස්සතේ දුක්ඛ නිරෝධංච සෝපස්සතේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච සෝපස්සති කියලා පාඩයක්. යම් කෙනෙක් දුක්ඛ සමුදය සත්‍ය හරියට දකිනවා නම් මහණෙනි, ඔහුට දුක්ඛ සත්‍යයක් දකින්නට පුළුවන්. දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ සත්‍යයක් දකින්නට පුළුවන්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යයක් දකින්නට පුළුවන්. එතකොට යම් කෙනෙක් මේ අකුසල මූලයක් වූ ලෝභය, තණ්හාව හරියට දැක්කා නම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ම දකින්නට පුළුවන් ශක්තිය උට ලැබෙනවා. ඊට අමතරව දුක්ඛ සමුදය දැකීම නිසා චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්නේ. ඊට අමතරව ලෝභයේ ඇතිවීමේ හේතුව උදගිනවා. ලෝභය හරියට දකින පුද්දලයක්. එතකොට ලෝභය නිරුද්ධ කිරීමක් තියෙනවා නම් නිරුද්ධ වීමක් තියෙනවා නම් ඒක මේක විය යුතුයි කියලා අවබෝධ කරනවා. ඒ ලෝකය ඒ ලෝභය තණ්හාව නිරුද්ධ කිරීමේ මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න. ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් කෙනෙකුට සෑම මාර්ගඵලයක්ම ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට දෝෂෝ අකුසල මූලං කියලා දක්වුවා මේ ඇයිට මතක ඇති ද්වේෂය අකුසල මූලයක් කියලා. ද්වේෂය කියන්නේ තරහව, අමනාපය, නුරුස්නා ගතිය, ක්‍රෝධය, වෛරය ඔය සෑම එකකටම පොදියේ කියන වචනයක් තමයි ද්වේෂය කියන්නේ. එතකොට ද්වේෂය දකින පුද්ගලයා දකිනවා ද්වේෂයේ ඇතිවීමේ හේතුවක්. මේ මේ හේතුන් නිසා ද්වේෂය ඇතිවන්නේ. ද්වේෂ නිරෝධයක් තියෙනවා නම් නිරෝධය සිදුවන්නේ මේ විදිහට ද්වේෂ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද? ඒකත් මේකයි කියලා දකින්න. එතකොට ද්වේෂය ඇතිවන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම කෙරෙහි විනා බාහිර රූප ශබ්ද ගන්ධ ආදී ඒ අරමුණු කෙරෙහි නොවන බවත් තමාගේ දුක් වේදනාවට තියෙන අනබිරතිය නිසා මේ ද්වේෂයේ පැන නගින ආකාරයක් දකිනකොට ඔහු පංචස්කන්ධ ධර්මයන් දකින්න. ඒ වගේම මේ ද්වේෂයේ ආදීනව ඔහු දකිනවා. ද්වේෂයේ දකින පුද්ගලයා ද්වේෂයේ නිරුද්ධ කළ යුතුයි කියලා දකිනවා. ද්වේෂයේ ප්‍රහාණය කළ යුතුයි කියලා දකිනවා. ද්වේෂය හරියට අවබෝධ කරගන්න පුද්ගලයාට ඒ විදියට කටයුතු කිරීම තුළින් ද්වේෂයයි ලෝභයයි කියන දෙකම එකම කාශයක දෙපැත්තක්ෂේ දර්ශනය වෙලා දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ පුද්ගලයාට එහෙම පේනවා. කියන්නේ එකම කාශයක දෙපැත්තක් වගේ ලෝභයයි ද්වේෂයයි කියන එක. ලෝභය එක පැත්තක්, ද්වේෂය තවත් පැත්තක්. දෙකම එකම ධර්මතාවයක් දීජයට ක්‍රියාත්මක වීම තුළින් සිදුවන්නේ. මේක මෙහැට කියවට සමහර විට තේරෙන්නේ නැහැ. ප්‍රායෝගික අත්දැකීම් නැති අයට මේවා තේරුම් ගන්නට බෑ. එතකොට එයා ලෝභයක් දකිනවා. ලෝභයේ තියෙන විශේෂයෙන්ම පංචකාම ගුණික තණ්හාව ඒ රාගය පිළිබඳ අදහස ගැනත් අවබෝධයක් ලැබෙනවා. ඒ වෙලෙදි ඒ ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට කාමරාග අනුශයත් පටිඝානුශය දෙක කියන අනුශයත් කියන ඒ අනුශය ධර්මය අනුශය ධර්මයන් දෙකම නිරුද්ධ කරලා අනාගාමී මාර්ගය ලබන්නට පුළුවන් වෙනවා. ඒ ද්වේෂය හරියට අවබෝධ කරගන්නවා. මේවා නිකම් මේවා සාමාන්‍යයෙන් හිතුවට අකුසල මූල කියන්නේ ලෝභ දෝෂ මෝහ කියලා එහෙම එකක් නෙවෙයි මෙහිදී කියන්නේ මේ ධම්මයේ තාම ගැඹුරුයි යන්න යන්න යන්න හරියට මහා සාගරේ වාගේ ගැඹුරුන් ගැඹුරට යනවා පළලින් පළලට යනවා යන්න යන්න ගැඹුරුයි යන්න යන්න ඉතින් ඒ වගේ මේක වචනයකින් මතුවන අර්ථය මෙතකයි කියලා දකින්නට සාමාන්‍ය කෙනෙකුට බෑ ඒකට අර්ථපටි සම්බිදාවක් කියලා එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්ම වල තියෙන විවිධ අර්ථ මතු පිටින් දැක්වෙන අර්ථයක් තියෙනවා පමුණුවාගත යුතු අර්ථයක් තියෙනවා ඒ වගේම දැසණු අර්ථයක් තියෙනවා නියෝවත්තෝ නීතෝවත්තෝ පටිච්චන්නෝවත්තෝ ගුල්ලෝවත්තෝ ගම්බීරෝවත්තෝ ඒ වගේම සම්ප්‍රායිකෝවත්තෝ ආදී වශයෙන් විවිධ අර්ථ තියෙනවා මේ සෑම අර්ථයක්ම සෑම දෘෂ්ටි කෝණයකින්ම දර්ශනය වෙලා පෙනෙන්නේ අර පරිසම්විදාවක් තියෙන අර්ථ පරිසම්විදාව කියලා ඒ අර්ථ පරිසම්විදාව ලැබපු කෙනෙකුට පමණයි. අනිත් කෙනෙකුට ඕවා ඉතින් කොච්චර කිහිතුවත් හිතන්නට පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ වචන වලට පමණක් සීමා වුණොත් මේ තුලින් කොහොමද මාර්ගඵල ලැබෙන්නේ කියන කතාව සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කරගන්නට බෑ. කුසල් දකිනවා නම් අකුසල් දකිනවා නම් කුසල මූල දකිනවා නම් අකුසල මූල දකිනවා නම් හෝ කාමරාගයත් නැති කරනවා, පටිගයත් නැතිනවා, නැති කරනවා, අස්මිමානියත් නැති කරනවා. අවිද්‍යාව දුරු කරලා අවිද්‍යාව උපදවලා මේ ජීවිතයේම දුක කෙලවර කරනවා කියලා එදා ප්‍රකාශ කළේ. ඉතින් එහෙම වෙන්නේ කොහොමද වෙන්නට පුළුවන්ද කියන කාරණාව තමයි අපි මේ කියන්නේ. ඒ වෙන්නට පුළුවන් ආකාර කීපයක් අතරින් මේ මේ හැට තේරුම් ගන්නට පුළුවන් කර්ම කීපයක් මේ කියන්නේ. එතකොට අකුසල මූලයක් තියෙනවා මෝහෝ ලෝභෝ අකුසල මූලං දෝෂෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං මෝහේ මුලාව අවිද්‍යාව එතන කතා කරන්නේ මේ මුලාව හරියට තේරුම් ගන්නට අමෝහය තියෙනට අවිද්‍යාව තියෙන මේ විද්‍යාව තියෙන්නට ඕන නැති කෙනෙකුට තමා මුලා වෙලා සිටින බවවත් දන්නේ ඒ මුලාවේ ස්වરૂපය තමයි තමා මුලාවේ සිටින බවවත් තේරුම් ගන්නට ඔහුට ඉඩ දෙන්නේ මුලාව විසින්. ඒකට අවිද්‍යාව අවශ්‍යයි ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥා ආලෝකය ඇතුනේ නැත්තම් මෝහයෙන් වැටිලා තියෙන අඳුරෙන් වැහිලා තියෙන නිසා ඒ මෝහයේ ක්‍රියාත්මක වන ආකාරය දකින්නට බෑ. මේ මෝහයේ ක්‍රියාත්මක වෙන ආකාරය දකින ප්‍රඥාවකින් අමෝහයකින් ඒක කුසල මූලයක් අමෝහය කියන්නේ. ඒ කුසල මූලයෙන් කුසල මූලයේ වූ අමෝහයෙන් අකුසල මූලයේ වූ මෝහය දකිනකොට මෝහය ක්‍රියාත්මක වන ආකාරය වූ ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනවා. අනිත්‍ය වූ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් නිට්ටය වශයෙන් ගන්නේ මෝහයෙන් දුක්ඛෝ පංචස්කන්ධ ධර්ම දුක්ඛෝ සංස්කාර ධර්ම සැපක් වශයෙන් ගන්නේ මෝහයෙන් මුලා වෙලා අනාත්ම වූ මම නොවන මගේ නොවන ආත්ම නොවන සත්පුද්ගල නුවණ සංස්කාර ධර්ම ආත්මයක් සත්‍යයක පුද්ගලයක ආදී වශයෙන් ග්‍රහණය කරන්නේ මෝහයෙන් මුලා වෙච්ච නිසා අසුභෝ සංස්කාර ධර්ම සුභ වශයෙන් ගණන් ගන්නේ මෝහය නිසා ඒ වගේම ප්‍රහාණය කළ යුතු නැත්නම් අයින් කළ යුතු මේ පංචස්කන්ධ ධර්ම සංඛ්‍යාත සංස්කාර උපාදාන කළ යුතුයි ළඟා කරගත යුතුයි කියලා සිතන්නේ මොකේ නිසා ඒ වගේම කලතිරිය යුතු මේ පංචස්කන්ධ ධම්ම සංඛාත සංස්කාර ලෝකයේ කෙරෙහි ඇලෙන්නේ බැඳෙන්නේ මෝහය නිසා මේ වාගේ සමුදය මේ නිසා ඇති වෙනවා මේ මේ මේ සංස්කාර ධර්මයන්ගේ සමුදය මේකේ ඒ සමුදය නිසා ඇති වෙන මේ සංස්කාර ධර්ම කිසිසේත් මගේ දෙයක් වශයෙන් ගන්නට සුදුසු දෙයක් නොවේ කියලා දකින්නට බැරිකම තියෙන්නේ මෝහය නිසා මේ සියල්ලම අතහැර යුතු අතහැරිය යුතුයි කියලා අතහරින්න නැතුව ආදානය කරන්නේ තල්ලා ගන්නෙත් මෝහය නිසා ඒ වගේම මේ සංස්කාර ධර්ම, පංචස්කන්ධ ධර්ම, විශේෂයෙන්ම වේදනාස්කන්ධය ගත්තොත් එහෙම මේ වේදනාස්කන්ධයේ ශිත වේදනාවට ඇලෙන්නෙත් මෝහය නිසා. දුක් වේදනාවට ගැටෙන්නෙත් මෝහය නිසා රූපස්කන්ධයට ඇලීම බැඳීම ගැටීම සෑම එකක්ම ඇතිවන්නේ මෝහය නිසා සංඥා විපල්ලාස කියලා දානවා සංඥා ස්කන්ධය කෙරෙහි විපරීත තත්ත්වයටපත් වෙන මුලාවකටපත් වෙනවා සංඥා විපල්ලාස වලින් චිත්ත විපල්ලාස වලින් දික්ඛ විපල්ලාස වලින් මුලාවටපත් වන්නේත් මෝහය නිසා ඒ වගේම සංස්කාර ස්කන්ධය ගත්තොත් එහෙම මේ අභිසංස්කරණය කරනවා සැස් කරනවා සංස්කාර ධර්ම. මේ සංස්කාර ධර්ම රැස් කරන අතර කුසල රැස් කරනවා අකුසල රැස් කරනවා මේ කුසල අකුසල කම් සංස්කාර රැස් කිරීම තුළින් නියත වශයෙන්ම ජාති ජරා ව්‍යාධි ආදී සංසාර දුක් ලබා දෙනවා. ඒ ලබා දෙන එක දන්නේ නැත්තේ මොහේ නිසා. එතකොට තමන්ගේ සිත තුළ පවත්නා වූ මේ මෝහයේ ක්‍රියාකාරීත්වය හරියට දකිනවනම් මේ සංස්කාර ධර්ම කියන්නේ අපි දැන් මෙතන කතා කරන්නේ කුසල්ද දැනගන්නමයි අකුසල්ද දැනගන්නමයි කියන්නේ. කුසල් අකුසල් කියන එකට පොදු වචනයක් කියනවා කර්ම සංස්කාර කියලා. කර්ම සංස්කාර කියන්නේ තනි ක්‍රම දුක්ඛ සංදේශය. අවිද්‍යාව පත්‍ය අසංඛාරා වෙන මොකක්වත් නැහැ. අවිද්‍යාව පසුපිටින් ක්‍රියාත්මක වන නිසා, නොදත්කම ක්‍රියාත්මක වන නිසා කුසල අකුසල කර්ම සංස්කාර රැස් වෙනවා. මේක මේ ඇයිද තේරෙන්නේ රහත්ෝ කෙනෙක් කුසල් කරන්නේත් නැහැ, අකුසල් කරන්නේත් නැහැ කියන කාරණාව මේ අහලා තියෙනවා. එහෙම වෙන්නේ මේවා තියෙන යථා තත්ත්වය යථා පරිදි තේරුම් අරගෙන ඒ සියල්ලම සම්පූර්ණයෙන්ම අතින් සිතින් අතහැර පවතින තිබෙන නිසා. ඒක නිසා සංස්කාර ස්කන්ධ කුසල අකුසල කර්ම සංස්කාර කියන්නේ තනිකරම අවිද්‍යාව අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වන තත්ත්වයක් දුක්ඛ සමුදය සත්‍යයක්. අවිද්‍යාව පත්‍ය සංඛාරා වෙනකොට සංස්කාර පත්‍ය අනිම ඒ සංස්කාර තියෙන නිසාම නැවත නැවත ප්‍රතිසන්දි විඥානය ගෙනෙදෙනවා. මේ විදිහට භවයෙන් භවයට, ජාතියෙන් ජාතියට ගමන් කරමින් සංසාරයේ පුරා දුක් විඳගෙන දුක් විඳගෙන දුක් විඳගෙන ආපු දුක්ඛ සමුදය සත්‍යය මෙතන ක්‍රියාත්මක වෙනවා කියලා මේ මෝහය කිය හරියට අවබෝධ කරගත්තු කෙනාට පැහැදිලිවම දකින්නට පුළුවන්. එතකොට කුසල කුසල කම්ම සංස්කාර කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියලා දකින්නට පුළුවන්. අර මා කලින් කිව්වා යම් කිසි කෙනෙක් දුක්ඛ සමුදය සත්‍ය දකිනවා නම් ඔහුට දුක්ඛ සත්‍යයක් තේනවා, ඒ දුක්ඛ නිරෝධයක් තේනවා, ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යයක් තේනවා කියලා. මේ ගැඹුරු කාරණා විස්තර කරනවා නම් දීර්ඝ වශයෙන් විස්තර කළ යුතුයි. නමුත් කෙසේ වෙතත් මෙයට යන්තම් හෝ ශීපත් කිරීමක් කරනවා නම් ඒ තුලින් මේ ඒ තුලින්ම ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම තුලින්ම කෙනෙකුට නිවන ලබන්නට පුළුවන් සෑම මාර්ගයක්ම සෑම ඵලයක්ම ලබන්නට පුළුවන්. ඊට අමතරව මේ අමෝහය මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මයේ අමෝහය ප්‍රඥාවෙන් තමයි මේවා දකින්නේ. ඒ දකිනකොට ඒ ප්‍රඥාවෙන් දකින්නේ සතියෙන් යුතුව. සම්මා සතිය ඒ වෙලාවේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ ඊට අමතරව ඒ මෝහය ප්‍රහාණය කළ යුතුයි කියලා ඒ සම්මා සතියෙන් දකින පැනත්තාට මෝහයෙන් යුතුව කටයුතු කරන පැනත්තාට මෝහය ප්‍රහාණය කළ යුතුයි කියලා ඒහා සේහා සම්බන්ධ උත්සාහයක් ගන්නවා. බෑයමක් කරනවා. එතකොට සම්මා වායාමයේ එතන ක්‍රියාත්මක වෙනවා. එතකොටම මේ මෝහයෙන් දකිනියත දැකිය යුතු මෝහයෙන් මුලා විය යුතු ධර්මයන් මේ ආකාරයෙන් මුලාවට පත් කරනවා මේ විදිහට මුලාවලා කියලා දකිනේ සම්මාදිට්ඨිය. මේ විදිහට මේ කරුණ තුන හරියට දකිනකොට සම්මා වායාමය සම්මා සතිය සම්මා දිට්ඨියන් සම්මා දිට්ඨියත් කියන අංග තුන හරියට රෝදයක උත්තර රෝදයක් වගේ එකිනෙකට සම්බන්ධ වෙමින් කැරකි කැරකි ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ක්‍රියාත්මක වීම දකිනකොට ඇත්ත වශයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමක් ලබන්නේ. ඒ තුලින්ම නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා මේ මෝහය කියන එක සහ අමෝහය කියන එක පැහැදිලි වශයෙන් දැක්කාට පසු ඊට අමතරව මා මේ කියන්නේ කුසල් දැනගැනීම තුළින් අකුසල් දැනගැනීම තුළින් කුසල අකුසල කුසල අකුසල රැසීමට හේතු මූලික වූ ඒ කුසල මූල අකුසල මූල දැනගැනීම තුළින් කෙසේනම් මාර්ගඵල ලබා ගන්නට පුළුවන්ද කියන කරුණ විස්තර කරනවා නෙවෙයි අපි මේ යන්තම් පොතක තියෙන පටුණක් පෙන්වනවා කියනවා වගේ පටුනේ සියලු විස්තර නෑ මේ පොතේ වෙන වෙන පරිච්ඡේදවල මේ මේ කරුණු තියෙනවා කියලා කියනවා එච්චරයි අන්න එවැනි එකක් මම මේ කරන්නේ එතකොට දැන් අපි දන්නවා කුසල් අකුසල් කරනකොට මේකට කලින් අපි කියලා දීලා තියෙනවා පංචස්කන්ධ ධර්ම රැස්වීමක් හැර වෙන දෙයක් සත්‍ය වශයෙන් නැහැ කියලා. ඊට ප්‍රථමයෙන් මේ ඇත කරපු දේශනාවකදී දක්වලා තියෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන විට පවා ඇතිවන්නේ කුසල්සිත තමයි. නමුත් මෙහිදී සිදුවන්නේ පංචස්කන්ධ ධර්ම කියලා. මොකද අනේ මේ ශබ්ද වැඩි වීම නිසා සෝත විඥානය තියෙනවා කියන ධර්ම තේරුම් ගන්න නිසා සංඥා ඇතිනවා. ඊළඟට උපේක්ෂා වේදනාවක් හෝ මඳහත් වේදනාවක් හෝ උපේක්ෂා මඳ උපේක්ෂා මඳහත් වේදනාවක් හෝ නැත්නම් දුක් වේදනාවක් හෝ සබ්බ නිරාමිෂ සුඛ වේදනාවක් හෝ ඇතිවන්නට පුළුවන්. මේ කියන ධර්ම පිළිබඳ පිළිබඳ හැඟීම් ඇති වෙන නිසා සංස්කාර ස්කන්ධය ගලනවා. ඒක ඒ චිත්තට අනුකූලව තමගේ රූපස්කන්ධයට ආත්මක වෙන නිසා මෙහිදී මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙමින් නැති වෙමින් යන්නේ. එතකොට යම් කෙනෙක් කුසලයක් කරනවා කියන කුසල් කරනවා කියන්නේ අකුසල් කරනවා කියන්නේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමට කියන වෙන වචනයක් වෙන පర్యాయ වචනයක් මේක සාමාන්‍ය ලෝකයට දක්නට බෑ ඒක නිසා අවිද්‍යාව තුලින් ඒක වැහිලා ගිහිල්ලා ඒක නිසාම අවිද්‍යාව පත්‍ය සංඛාරات කියලා කියනවා අවිද්‍යාව නිසා කුසලොත් කරනවා අකුසලොත් කරනවා එතකොට කුසල අකුසල කම්ම සංස්කාර හරියට දක්න පුද්ගලයා දකින්න පුද්ගලයා දකිනවා මෙතන කුසල් රැස් කරන කෙනෙකුත් නෑ අකුසල් රැස් කරන කෙනෙකුත් නෑ මෙතන තියෙන්නේ තනිකර පංචස්කන්ධ ධර්මයන් ඇතිවිය ඇති නැති නැති යාමක් කියලා. එතකොටම ඔහුට පේනවා මෙතන රූපං රූපත්තා සංකතං අபிසංකරන්ති වේදනං වේදනත්තා සංකතං අபிසංකරන්ති සංඥා සංඥත්තා සංකතං අபிසංකරන්ති සංඛාරේ සංඛාරත්තා සංකතං අபிසංකරන්ති විඥානං විඥානත්තා සංකතං අபிසංකරන්ති කියන පාඩේ මේ රූපයේ පිහිටලා රූපේ පිනිෂම පවර්ණා දේවල් මේ රැස් කරන්නේ කර්ම සංස්කාර රැස් කරනකොට කුසල් ලෝභ අපසත් වේදනාවේ පිහිටලා වේදනාව උපාදාන කරත් වේදනාව තණ්හාවෙන් අරගෙන දික්කයෙන් අරගෙන මානෙන් අරගෙන වේදනාවට ඇලිලා බැඳිලා වෙලිලා කටයුතු කරන පුද්ගලයා වේදනාව ලබා දෙන දේවල්මයි මේ රැස් කරන්නේ සංඥාවේ පැටලුණු පුද්ගලයා සංඥාවේ බැඳුණු පුද්ගලයා සංඥාව ඇති කරන දේවල්මයි රැස් කරන්නේ. සංස්කාර ධර්මයන්ගෙන් පැටලී වෙලී බැඳී සිටින පුද්ගලයා ඒ සංස්කාර ධර්මම උපදවන දේවල් රැස් කරන්නේ. ඒ වගේම විඥානයත් එලෙසින් උපාදානකත්ව උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන සිටින තැනැත්තා විඥාණය පිණිස පවස්නා වූ ධර්මතාවයන්මයි මේ රැස් කරන්නේ. පංචස්කන්ධ ධර්ම රැස් කරනවා කියන්නේ දුකක් රැස් කරනවා කියන එක. එතකොට අපි දුකක් රැස් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ නැවත දුකක් ලබා දෙනවා කියන එක. අපි අපි රැස්කලේ දුකක් නම් ඒකෙන් අනිවාර්යයෙන්ම ලැබෙන්නේ දුකක්මයි. ඒක නිසා මෙතන දුක්ඛ සමුදය සත්‍යයක් ප්‍රාත්මක වෙනවායි කියලා දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා වෙන පුද්ගලයාට. හරියට මේ කුසල් මේවයි අකුසල් මේවයි කියලා දකින එක. මේ සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම කුසල් කියලා ওই වචන මාත්‍රවල එල්බගෙන මේ අදහස් දකින්නට බෑ. ප්‍රායෝගික වශයෙන් කාගේ ධර්ම කරුණ අවබෝධ කරගත් කෙනෙකුට පමණයි විවිධ දක්නා ප්‍රඥාවක් ඇති කෙනෙකුට පමණයි මේ කුසල අකුසල කර්ම සංස්කාර වල තියෙන යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගෙන ඒ කුසල අකුසල කර්ම සංස්කාර ඉක්මවා යන නිවන ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. එතකොට ඒ ආකාරයෙන් කුසල අකුසල රැස් කරනවා කියන්නේ පංචස්කන්ධ ධර්ම රැස් කිරීමක් කියලා හරියට දකිනවා නම් ඒ තුළිනුත් කෙනෙකුට පුළුවන් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න. මොකද මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා, නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. දැන් පවතින නැති වෙනවා, දැන් පවතිනවා, දැන් නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැවත පවතිනවා, නැවත නැති වෙනවා. දිගින් දිගට අඛණ්ඩ ලෙස මේ ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්ම ඇති වේ ඇති වේ නැති වේ නැති යනවා. ඒක අනිත්‍යයට යන ධර්ම ඒ අනිත්‍යයට යන ධර්ම නිසා මේවා නිරුද්ධ වෙලා නිවිලා යනවා. ඒ අනිත්‍යයට යන නිරුද්ධ වී යන මේ පංචස්කන්ධ ධර්ම වල ආත්මයක් කියලා ගන්නට දෙයක් නැති බව පැහැදිලිවම දකිනවා. මේක හරියට මුළු විශ්වය පුරාම සිටින සත්ත්ව ලෝකයටම දික් වෙලා විග්‍රහ වෙලා පෙනෙනවා නම් එහෙම Tamanට පේන මුළු විශ්වයම කොතනකවත් සත්‍යයේ පුද්ගලයේ දිව්‍ය බ්‍රහ්මයේ මාරේ කොම උන්නම සත්‍යයක්වත් නැති බව. මුළු විශ්වයේ හිස්සේ යන නිරුද්ධ වී යන දර්ශනයක් පවා ඔහුට ඒකට අත්දකින්නට පුළුවන් විශ්ව නිරෝධයක් කියලා මා ඒකට සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ. එහෙම වචනයක් නෑ මගේ ඒක හඳුනා ගැනීම සඳහා අපිට මම ප්‍රකාශ කරන්නේ එහෙමයි. එතකොට විශ්ව ශූන්‍යතාවයක් විශ්ව නිරෝධයක්. මේක දැක්කාට පස්සේ හිතේ මේ නිරෝධය දකින අවස්ථාවේ පවත්නා උසියුම් දැනීම පවා ස්කන්ධ ඒවැයගේ පවාශ නාම ස්කන්ධ ධර්මයන් තියෙනවා ඒව වෙන්ව දැක්වීමෙන් ඒ වාගේ නිරෝධය දැක්කොත් එහෙම මේ මුළු විශ්ව නිශ්චයෙන්ම නිවි යනවා. එතකොට රහත් භාවය පවා ලබන්නට පුළුවන්. එතකොට කුසල අකුසල කම්ම සංස්කාර දන්නා කෙනෙකුට සියලුම මාර්ගඵල ලැබලා නිවන් ලබන්නට පුළුවන් කියලා සරියුත් හාමුදුරුවෝ ඔය ආකාරයෙන් ප්‍රකාශ කළේ සුළුපටු ඥානයකින් දැනගෙන නෙවෙයි මේ සුළුපටු ඥානයකින් නෙවෙයි අත්ේ විශාල ගම්බීරෝ ප්‍රඥාවකින් ඒවා දැකලා ඉතින් මේ අපේ අවාසනාවකට මේ පොත්වල තියෙන්නේ ඒ කියන ලද ධර්ම කාරණාවල මාතෘකා පාඩ පමණයි. ඒවා විස්තර වශයෙන් එදා විස්තර කරන්නට ඇති දීර්ඝ වශයෙන් විස්තර කරන්නට ඇති එවැනි විස්තර පොත්පත්වල දක්නට ලැබෙන්නේ එවැනි විස්තර එක එක්කෙනාගේ ප්‍රඥාවේ මට්ටම මත ප්‍රායෝගික අත්දැකීම් මතයි කෙනෙකුට අත්දකින්නට පුළුවන් වන්නේ. එතකොට තමයි මේ ධර්මයේ තුලින් නිවන අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. මේ එදා එදා කියපු කරුණු මේ ඇයට හිතාගෙන එන්නට ඒ කියලා කියපු කරුණු වල කෙටි අදහසක්. එතකොට දුකක් මේ කුසලුත් දන්නවා අකුසලුත් දන්නවා කුසල මූලක් දන්නවා අකුසල මූලක් දන්නවා එවැනි කෙනෙකුගේ සිත තුළ සම්මා දිට්ඨිය පිහිටනවා. ඒක නිසා බුදුරජාණන් තම මේ ශරීරත් හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා යතෝකෝ අවසෝ එවං අකුසල කුසලංච පජානාති එවං කුසල මූලංච පජානාති එවං අකුසලංච පජානාති එවං අකුසල මූලංච පජානාති සෝ සබ්බසෝ රාගානුසයම් පහය පටිඝානුසයම් පටිවිනේදෙත්තා අස්මේති දිට්ඨිමානානුසයම් සම්මෝහනෙත්තා අවිද්‍යම් පහය විද්‍යම් උපාදෙත්තා දිත්තේ ධම්මේ දුක්ඛසන්ත කරෝති කියලා එත්තාවත අපිකෝ ආශෝවාර්ය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උද්ගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සම්මන්නාගතෝ ආගතෝ එමන් සද්ධම්මන්තේ කියන පාඩේ ඒක නිසා ප්‍රකාශ කළා එදා මේ පාඩේ මේ ඇට විස්තර කළා. එතකොට ඒ ආකාරයෙන් තවත් ආකාර රාශියක් තියෙනවා. ඒ කියන්නේ මේ කුසල අකුසල කුසල මූල අකුසල මූල දැනීම තුළින් නිවන් ලැබිය හැකි තවත් ආකාර රාශියක් තියෙනවා මේ ප්‍රමාණවත් කියලා දැන් අපි කල්පනා කරනවා මේ ඊට එහා තියෙන කරුණු ඉතා ගැඹීරයි ගැඹුරුයි තේරුම් ගන්නට බෑ සාමාන්‍ය කෙනෙකුට ඊළඟට බුදුරජාණන් සරියුත් හාමුදුරුවෝ මේ සම්මා දිට්ඨිය මේ ආකාරයෙන් විස්තර කරගෙන යන්නේ භික්ෂු පිරිස අහගෙන සිටිනවා භික්ෂු පිරිස එතකොට අහනවා මේක දැකලා මේ කියපු කාරණාව දැකලා සතුටු වෙලා ශ්‍රියා කෝපනාවසෝ අඤ්ඤෝ පරියායෝ යතහා අරිය ශ්‍රාවකෝ සම්මාදිට්ඨියෝ ත්‍රිවිධගතා සම්මාදිට්ඨේ ධම්මේ අවච්ච ප්‍රසාර සමන්නාගතෝ ආගතෝයිම සද්ධම්මන්ති කියලා ඒ ප්‍රශ්නේ විමසනවා. සරිය ස්වාමීන් වහන්සේ වෙනත් ආකාරයකුත් තියනවාද මේ ආර්ය ශ්‍රාවකයා මේ සම්මාදිට්ඨිය හරියට දැනගෙන ඒ වගේම මාර්ගඵල ලැබලා ධර්මයේ කෙරේ කිසිම සැකයක් නැතුව නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ සම්මා දිට්ඨිය ඉජ්ජු කරගනු ලබන ඒ කියන්නේ මාර්ගඵලයන් ලැබලා ධර්මයේ ධර්මයේ කෙරෙහි නොසෙන ශ්‍රද්ධාවක් ඇතුව තමාගේ සම්මා දිට්ඨිය ඍජු කරගන්නා වෙනත් ක්‍රමයකින් තියනවද ශරීර ස්වාමීන් වහන්සේ ඇවැත්නි කියන එකයි අවශ්‍ය කියන එකේ තේරුම අපි මේ ශරීර ස්වාමීන් වහන්සේ කියලා ගෞරවාර්ථයෙන් කතා කළා. එතකොට ශරීර ස්වාමීන් වහන්සේ ප්‍රකාශන ආසියා අවශ්‍ය තිබෙනවා ඇවැත්නි. මේ විදිහට මේකේ කරුණු 16ක් තියෙනවා අපි මේ එකක් කියුවේ. එහෙම කියලා දැන් අඤ්ඤෝපි පරයයෝ වෙනත් ආකාරයකින් සම්මාදිට්ඨිය කෙනෙකුගේ සිත තුළ තියෙන්නේ කොහොමද කියන කාරණා. මේකත් අද මම විස්තර කරන්නේ ඒකට අදාළ කරුණු ටික දිනනවා. ඒ කරුණු ටික කිව්වාට පසු මේ අය සති දෙකක කාලයක් තියෙනවා. ඒ කාලය තුළ ඒකෙන් තුලින් නිවන නිවන් ලැබෙන්නේ කොහොමද කියන කාරණාව සිතලා අවබෝධ කරගෙන පැමිණෙන්න ඕනේ. මොකද මේ කරුණු 16න්ම නිවන් ලැබෙන ආකාර 16ක් පෙන්눔 කරන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට එක දෙයකින් බැරි වුණා තවත් දෙයකින් පුළුවන් වන්නටත් හැකියාව තිබෙනවා. ඒක නිසා ටිකක් උත්සාහ කරලා බලන්නට ඕනේ. බැලුවාට පස්සේ මේ මේකට සමහරට පාරමී ශක්තිය තිබෙනවනම් මේ ධර්මදේශනා මාලා අවසන් අවසන් වෙනකොට කවර ආකාරයකින් හෝ නිවන් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නට පුළුවන්. ඒක නිසායි අපි ඒවා දිගටම විස්තර කරන්නේ නැතුව මේ ඇගේ ප්‍රඥාව අවදි කරවීමටත් පුබුදු කරවීමටත් කාලයක් අවකාශයක් දෙන්නේ. එහෙනම් මම බුදුරජාණන් වහන්සේ හාමුදුරන්ගේ වෙනත් ආකාරයක් තියෙනවද කියලා අහනකොට තියෙනවා එවත්නි එහෙම ආකාරයක් තියෙනවා. එහෙම කියලා යතෝකෝ ආවසෝ අරියශාවකෝ ජරා මරණංච පජානාති ජරා මරණ සම්භයංච පජානාති ජරා මරණ නිරෝධංච පජානාති ජරා මරණ නිරෝධ ගාමිනී පරිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරියශාවකෝ සම්මාදිට්ඨී හෝති උජගතස්ස සම්මාදිට්ඨී ධම්මේ අවිච්ඡ ප්‍රසාදෙන් සමන්නාගතෝ ආගතෝ මන සද්ධම්මන්ති කියලා පිළිතුරු වදාලා තිබෙනවා මහණයාට වෙනත් ක්‍රමයකට තියෙනවා යම් කිසි විදක යම් කිසි ආර්ය ශ්‍රාවකෙන් ජරා මරණය කියන්නේ මොකක්ද කියලා දකිනවනම් ජරා මරණ සමුදය මේකයි කියලා දකිනවනම් ජරා මරණ නිරෝධය මේකයි කියලා දකිනවනම් එලෙසින්ම ජරා මරණ රෝධගාමිනී ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා අවබෝධ කරනවා නම් එතකින්ම ඔහුගේ සිත තුළ සම්මා දිට්ඨිය පිහිටියා වෙනවා. ඔහු ධර්මයේ අවබෝධ කරගෙන ධර්මයට පැමිණි ධර්මයේ කෙරෙහි නිසන ශ්‍රද්ධාවක් ඇති සම්මා දිට්ඨිය ඍජු කරගත්තු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙහෙම කියලා ශරීරත් හඳුරෝ ඊළඟට ප්‍රකාශ කරන්නේ යතකෝ ආශාරිසාකෝ ඒවං ජරා මරණංච පජානාති ඒවං ජරා මරණ සතර මරණ සමුදයංච පජානාති ඒවං ජරා මරණ නිරෝධංච පජානාති ඒවං ජරා මරණ නිරෝධගාමිනී පටිපදන්ත පජානාති සෝ සබ්බ සෝසාගාංශයන් පහය පටිගාංශයන් පටිවිනේදෙත්තා අස්මේති දිට්ඨිමානාංශයන් සම්මෝහනිත්වා අවිජ්ජං පහය විජ්ජං උපාදිත්වා දිට්ඨිය ධම්මේ දුක්ඛ සන්ත කරෝති එත්තාවතාපිකෝ ආශාරිසාකෝ සම්මාදිට්ඨි හෝති උජගතා සම්මාදිට්ඨිය ධම්මේ අවචප්පසංගමන ධම්මේ අවචප්පසාදෙන් සමන්නාගතෝ ආගතෝ විමන් සද්ධම්මන්ති කියලා දැක්වුවා. මේ විදිහට ඇවැත්නේ යම් කිසි ආර්ය ශ්‍රාවකෙන් ජරා මරණය දකිනවා නම් මේ විදිහට ඒවන් ජරා මරණම් පජානාති ඒ ආකාරයෙන් ජරා මරණ සමුදයක් දකිනවා නම් ඒ ආකාරයෙන්ම ජරා මරණ නිරෝධයක් දකිනවා නම් ඒ එලෙසින්ම ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දකිනවා නම් ඔහු සෝ සබ්බසෝ රාගානුසයම් පහය ඡාග අනුශේෂ හැම සර්ව ප්‍රකාරයෙන්ම නැසලා බින්දුවක්වත් ඉතුරු නොකර පටිඝානුශයම් පටිවිනෝදෙත්තා පටිඝානුශේ සම්පූර්ණයෙන්ම නැති කරා අස්මීති දිට්ඨිමානානුශය සමෝහනිත්තා මම කියලා කෙනෙක් සිටිනවා කියන අස්මිමානේ නැති කරලා දිට්ඨි අනුශයයි මානානුශයයි යනුශය ධම්මතා දෙකම සම්පූර්ණයෙන්ම ශේ කරලා අවිද්‍යම් පහය අවිද්‍යාව දුරු කරලා විඥාන උපාදෙත්වා විද්‍යාව ප්‍රඥාව උපදවාගෙන දිත්තේ ධම්මේ මේ ජීවිතයේදීම දුක්ඛසන්ද කරෝ හෝති දුක කෙලවර කරනවා රහත් වෙනවා. එත්තකින්ම කෙනෙකුගේ සිත තුළ මේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් ලැබෙනා වූ විද්‍යෝ සම්මාදිට්ඨියක් ඇති කරගත්තා වෙනවා. ඊළඟට මේක මේක පිළිබඳ මේ කියපු කරුණු මොනවද කියන එකයි විතරයි මම කියන්නේ. ඔක තුළින් කොහොමද මේ මාර්ගඵල ලැබෙනවා කියන කතාව කියන්නේ ඊළඟ දවසේ. තරිත්හාමඳුරෝ අහනවා කතමම් පනාවසෝ ජරා මරණ. ජරා මරණය කියන්නේ කුමක්ද එවත්නි? තේෂං තේෂං සත්තානං තම්මිතම් විසත්නිකා ජරා ජීවිතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් බලිතච්ඡායුනෝ සංහානින් ධානම් පාත්පාකෝ අයං උච්චත්‍ය අවසෝ ජරා මොකක්ද ජරාව කියන්නේ නැත්නම් යම් තැනක බෙදුණු සත්‍යාගේ යම් සම්මිතම් සතරිකයි ජරා ජරාවටපත් වීම ජීර්ණතා ජීර්ණා කියන ජීර්ණ භාවයටපත් වෙනවා කියන එක නම් වයෝ වෘද්ධ භාවයටපත් වීම කණ්ඩිච්ඡං වල දත් ආදී කැඩී බිඳී යාමක් වැනි තත්ත්වයට හැලීමක් වැනි තත්ත්වයටපත් වීමක් ජරා ජීන්තා කණ්ඩිච්ඡං පාලිච්ඡං වල කෙස් ඒ වගේම මාදී ඉදී සුදු පාට වීමක් වලිත් පැජට එන හැම පැලිවැටීමක් ආයුනෝ සංහානේ ආයුනේ පිරි ආශිෂේ පිරිහීමක් ඒ වගේම ඉන්ද්‍රයන්ගේ පරිපාක මෝරප්පු භාවය ඈ මෝරලා කන මෝරලා ඒ වගේ ඉන්ද්‍රයන් මෝරලා මෝරප්පු භාවයක් තියෙනවනේ ඕකට තමයි වැටි ජරාව කියන්නේ මේක ඉතින් මේ විස්තර කරන්න දෙයක් නෑ මේක ඊටාම සරල දෙයක් ජරාව කියන එක මේ අය දන්නවා කත්මංචාවසෝ මරණ මොකද්ද මහණෙනි වැටි මරණය කියන්නේ යතේෂං සේසං සත්තානං තම්මහ තම්මා සත්තනිකාය අචුත්තිකවණතා බෙහෙදෝ අන්තර දහනම් මච්ච මරණං කාලක්ඛේ අකන්දේන කන්දානම් බෙහෙදෝ කලේ බ්‍රසනික්කේපෝ ඉදං උච්චතාවසෝ මරණ යම් කිසි උත්පත්ති ස්ථානයකින් ඒ සත්ත්ව ලෝකයෙන් සම්මන්තාය සම්සංසං තම්මා තම්මා සතේ චුති වීමක් චවණතා වෙන්නීමක් චුති කවණතා බෙහෙදෝ බිඳියාමක් අන්තර්ධානං අතුරුදහම් වීමක් කාලක්‍රියා කාලක්‍රියා කිරීමක් කන්දානම් බෙහෙදෝ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ බිඳී යාමක් කලේබරස නික්කේපෝ මේ මුත්ත ශරීරයේ පසකට පැදීමක් වෙනවනම් ඒකට තමයි මහා මරණය කියන්නේ. ඉතින් අයංච ජරා ඉදංච මරණං ඉදං උච්ච ජරා මරණං මෙන්න මේ ජරාවත් මේ මරණයත් මේ ජරා මරණ දෙකටම අපි කියනවා ජරා මරණං කියලා. ඊළඟට කතමෝච පතමෝචා ජරා මරණ සමුදය. ජරා මරණ සමුදය කියන්නේ මොකද්ද? ජාති සමුදය ජරා මරණ සමුදය. ජාතිය තමයි ජරා මරණ ඇතිවීමේ හේතුව. කතමෝච ජරා මරණ නිරෝධෝ මොකද්ද ජරා මරණ නිරෝධය කියන්නේ? ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ. ජාති නිරුද්ධ වීමෙන් තමයි ජරා මරණය නිරුද්ධ වෙන්නේ. අයමේ වාරිය වට්ටංගේ කොමග්ගෝ ජාතිය ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාශයේ තේදං සම්මා දිට්ඨිය සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාවේ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8 එතකොට ජරාව කියන එක මේ අය දන්නවා. මරණය කියන එකත් මේ අය දන්නවා. ජරා මරණ දැනගත යුතුයි. ජරා මරණ සමුදයංච පජානාති. ජරා මරණ සමුදය මොකද? ජාතිය නිසායි ජරා මරණේ ඉපදීම නිසායි. ජරා මරණ නිරෝධං ච පජානාති. ජරා මරණ නිරෝධේ දතේතයි. ජරා මරණ නිරෝධය කියන්නේ ජාතිය නිරුද්ධ කළ යුතු වීමයි. ඊළඟට ජරා මරණ නිරෝධගාමී මේ ප්‍රතිපදාව මේ ජාතිය නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකක්ද? ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ කියපු කරුණු හතර හරියට යම් කෙනෙක් අවබෝධ කළොත් සම්පූර්ණම රහත් භාවයේ මේ ජීවිතයේදී උනත් ලබන්නට පුළුවන් සසු මාර්ගඵලත් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ඔහුට වේද ලැබෙනවා. ඒක නිසා මේ අය ඉදිරි සති දෙක තුනදී මේ කරුණු හතර ගැන අවබෝධ කරගෙන ඒ කරුණ අවබෝධ වීම තුළින් කෙසේනම් නිමන් අවබෝධ කරගත හැකිද කියන කරුණ ගැන ටිකක් නුවණින් විමසමිසා බලලා අවබෝධ කරගෙන ඉන්න. එතකොට අද දේශනාව මෙතනින් අපි නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ දක්වා කියපු ධර්ම කාරණාවල කෙටි සාරාංශය ඉදිරිපත් කරලයි මේ දේශනාව නිම කරන්නේ. අපේ සම්මා දිට්ඨිය කියන එක විස්තර කළා කම්ම කර්මඵල ගැන ඇදහිීම සම්මාදිට්ඨියක් ඒ වගේම විපස්සනාව විදර්ශනාව පිළිබඳ ඇති වෙන හැඟීම සම්මාදිට්ඨිය කියන්නේ. මේ විදර්ශනා සම්මාදිට්ඨිය තියෙනවා විදර්ශනා කරන අවස්ථාවේ ඇති වෙන සම්මාදිට්ඨියක් ඒකට කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා. මාර්ගඵල ලැබෙන විට ඇති වෙන සම්මාදිට්ඨියක් තියෙනවා මග්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨිය කියනවා. ඒ වගේම මාර්ගඵල ලැබු කෙනෙකුට ප්‍රත්‍යවේක්ෂා ඥාන උපදවා ගන්නට පුළුවන් ඒකට කියනවා පච්චවේකන ප්‍රත්‍යවේක්ෂා සම්මාදිට්ඨිය කියලා. එතකොට ඒ සම්මා දිට්ඨිය විස්තර කරපු සූත්‍රයක් තමයි සම්මාදිට සූත්‍රය කියන්නේ. ඒ සූත්‍රයේ තියෙන එක් කරුණගේ වාරයේදී කියුවා කුසල අකුසල කියන්නේ මොනවද? කුසල මූල අකුසල කියන්නේ මූල කියන්නේ මොනවද? මේක දැනගත්තාම කෙනෙකුගේ සිතට සම්මාදිටිය ඇතිවෙනවා. මේක බෝධුවට කම්මස්සකතා සම්මාදිටියට සම්බන්ධ දෙයක්. නමුත් මෙතන මතු කරන්නේ කම්මස්සකතා සම්මාදිටිය නෙවෙයි ආර්ය සම්මාදිටික ලෝකෝත්තර සම්මාදිටියයි. එතකොට ඒවා කරුණු දැන ගැනීම තුළින් එනකොට සියලුම අනුශය ධර්මයන් නැති කරලා රහත් භාවය ලබන්නට පුළුවන්. ඒක ලබන ආකාර රාශියක් තියෙනවා. ඒ රාශියක් අතරින් කිහිපයක් පිළිබඳ හැඳින්වීමක් පමණක් අද කළා. යම් කිසි කෙනෙක් ලෝභය දකිනවා නම් තණ්හාව අකුසල මූල වශයෙන් දකින ලෝභෝ අකුසල මූලං ආදි වශයෙන් ඒ තණ්හාව දකිනවා නම් දුක්ඛ සමුදය සත්‍යය වූ දකින්නේ තණ්හා සමුදය දකින්න පුළුවන්, නිරෝධය දකින්න පුළුවන්, නිරෝධගාමී ප්‍රතිපදාව දකින්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ ආකාරයෙන් අවබෝධ කරගෙන නිවන් ලබන්නට පුළුවන් කියන එක කරුණක්. ද්වේෂය දක්න පුද්ගලයා ද්වේෂය, ද්වේෂ සමුදය, ද්වේෂ නිරෝධය, ද්වේෂ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආදී දැකීම තුළින් අනාගාමී මාර්ගය ලබන්නේ කෙසේක ලබන්නට පුළුවන් කියන කාරණාව අතිශය කළා. මෝහයෙන් දැකිය මුලාවන කරුණු රාශියක් තියෙනවා. මට ඒක විස්තර කරනවා නම් පැය ගාණක් එක දිගට කියන්නට පුළුවන් මෝහෙන් මේ විදිහට මුලා වෙනවා මේ විදිහට මුලා වෙනවා මේ විදිහට මුලා වෙනවා කියලා. නමුත් ඒ වෙලේ දීර්ඝ කරුණු ගොඩක් කියවා නෙවෙයි. විශේෂයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභාසාර දේවල් නিত্য සුදසකාසාර වශයෙන් ගන්න ආකාරයේ මූලයෙන් සිදුවන්නේ ගන්නේ මූලයෙන් ඒ වගේම මේවා එරේ කලකිරෙන්නේ නැති මේවා උපාදාන කරන්නේ මේවා තව තවත් ලබාගත යුතුයි කියලා අපේක්ෂා කරන්නේ මේවට ප්‍රනිධියක් වේ කියන්නේ ප්‍රාර්ථනාවක් ඇතුව ප්‍රීතියක් ඇතුව මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ කටයුතු කරන්නේ මේ ආදී විවිධ කරුණු තියෙන මෝහය නිසා සිදුවන මේ මෝහය නිසා සිදුවන ක්‍රියාදාමයන් දකින්නටම බෑ මෝහයේ තියෙන තාක්කල් ඒක දකින්නේ ප්‍රඥාවකින් අමෝහයෙන් ඒ දකින්නකොට තමාගේ සිත තුළ සම්මා වායාමය සම්මා සමාධි සත්‍ය සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. ඒ මෝහය දකින්නකොටම තනිකරම මෝහය නිසාම අවිද්‍යාව නිසාම අකුසල සංස්කාර කර්ම සංස්කාර කුසල කර්ම සංස්කාර රැස්වෙන බව දැකලා අවිද්‍යාව පත්‍ය සංඛාර ආදී වශයෙන් දැක්වෙන පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම දකින්නට පුළුවන්. එතනිනුත් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් පටිච්චසමුප්පාද ධර්මයන් නිසි පරිදි දැකීම තුළින් ඊට අමතරව සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා දකිනකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට ඒක හරියට අවබෝධ කර ගැනීම තුළින් නිවන් දකින්නට පුළුවන් වෙනවා. ඊටත් අමතරව මේ කුසල අකුසල කියන්නේ පංචස්කන්ධ ධර්ම රැස්වීමක් කරවෙන දෙයක් නෙවෙයි. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වરૂපය නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් නිරුද්ධ වෙවි යන එක. ඒක දැකීමට කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් වෙනවා. මේක අමතර මේ අකුසලයන්ගෙන් වෙන් වෙලා වෙන් වෙනකොට තමාගේ චිත්ත තුළ සීලය වැඩෙනවා ඒ වගේම සම්මා දිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්මයන් දැදෙනකොට සමාධිය ප්‍රඥාව ආදී ගුණ ධර්මයන් වැඩෙනවා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මයන් වැඩිම තුළින් නිවන් ලබන්නට පුළුවන් ඉතින් ওই විදිහට සත්‍විස් බෝධිපාශික ධර්මයන් වැඩෙන ආකාරය කියන්න පුළුවන් විවිධ ආකාරයෙන් ඒවා විස්තර කරන්නට පුළුවන් මේ ආකාර ගොඩක් විස්තර කළා නෙවෙයි මේ ඇයිද තේරෙන්න තේරුම් ගන්න පුළුවන් ආකාර කීපයක් ප්‍රකාශ කළේ මේවා සමන් කියලා මතක තබා ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ Tamanට මේව අවබෝධ වෙලා තේනී යනවාද කියන කරුණයි අත්‍යවශ්‍ය වන්නේ. එතකොට ඊළඟට අපි ප්‍රකාශ කළේ මේක කිව්වාට පස්සේ තවත් ආකාරයක් තියෙනවාද සම්මා දිට්ඨිය විස්තර කළ හැකි වූ තිබෙනවා ඒක මොකද්ද ජාති මරණ ජරා මරණ ජාති ජරා මරණය මොකද්ද ජරා මරණ සම්බේ මොකද්ද ජරා මරණ නිරෝධය මොකද්ද ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකද්ද මේක දකින පුද්ගලයාගේ ශරීර තුළ සම්මා දිට්ඨිය පිහිටනවා ඒක හරියට දැක්කොත් තමයි ඔහුටත් තහත් භාවය ලබන්නට පුළුවන් වෙනවා ඉතින් ජාති ජරාව කියන්නේ මොකද්ද මරණය කියන්නේ මොකද්ද කියන එක විස්තර කළා ජරා මරණ සම්බේ කියන්නේ ජාති නිරෝධයයි ජරා මරණ නිරෝධය කියන්නේ ජාති නිරෝධයයි ජාති ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි මේ ගැන සිතලා අවබෝධ කරගෙන ඊළඟ ස්වාරයේදී එන්න එතකොට අපි ඒ කරුණු විස්තර කරන එතකොට තමන්ගේ අවබෝධයේ පරම කොච්චරද කියලා තමන්ගේ ප්‍රඥාවේ මට්ටම කොච්චරද කියලා තමන්ටම තේරුම් ගන්නට පුළුවන් දෙකම ලැබේ දැන් ඒ අනුව පිළිපැදීම තුළින් මේකට මේ සියලුම කුසල ශක්තියගේ බලයෙන් නිවනින්ම සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව අපි දැන් නිම කරනවා දෙවියන්ට පින් දීම සඳහා අපි කවුරුත් එකතම කියමු ආකාශට්ටාජ කියන පාඨය ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ ලක්කන්ද ශාසනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ ලක්කන්ද දේශනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ ලක්කන්තුමන් පරන්ති ප්‍රාර්ථනා කරනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාෂ සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කුල ශීලෝම කුසල සත්‍ය මේ තත්නිවනිසං සීමටම වාසනාව සත්‍ය උදා වේවා